ස්තුතියි ඔබ සැමට. දීපල තනතුරු මිල මුදල් කිසිවක් ලද නමුත් මේ සියල්ලෙහි නිත්‍යතාවයක් නැහැ. ඒ සියල්ල අනිත්‍යයි. ඒ නිසාවෙන් සියල්ලෙහි ඇති අනිත්‍යතාවය මනාව තේරුම්ගෙන පරම සැපය වන නිර්වාණය කරා ගමන් කරනු පිණිස අද දවසේදී ඔබ සම්බන්ධ වන මේ උතුම් පින්කමත් පිනැති ඔබට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ අද අඟහරුවාදා දවසට නියමිත දේශනාව මෙලෙසින් ඔබ වෙත sannivedanaya කරන්නටයි අපගේ සූදානම. ඉතින් ඒ උදෙසා අද දවසේ නියමිත දේශනාව පවත්වන්නට අප සැම කෙරෙහි සිතින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. කොට්ටාව මෙත්තාරාම පාරේ පදිංචි BRK බාලසූරිය මහතා ඇතුළු ඒ පින්වත් පිරිස මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා.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 බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. ඒකින්ද ඒ වගේ தත්වයකටපත් වෙන්න නම් අපේ හිතයි සකස් වෙන්න ඕනේ. ඒකද හැම වෙලෙම බලන්න බලන්න ඕනේ අපි අපේ හිත සකස් කරගන්නේ කොහොමද කියලා එහෙම බලලා අපේ හිත සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ වල තමයි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුලින් සාකච්ඡා කරන්නේ. මේ හැමදේම දන්නවා. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගික යෙදීම් සමග විතරයි කියලා. මොකද අවශ්‍ය ධර්ම කරුණු අපි නිවන් මාර්ග දේශනාවේදී බොහෝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් ඒකින්ද මේ සතියක් පුරාවට අපි එක එක කාරණාවක් එක එක ධර්ම කරුණක් අරගෙන සාකච්ඡා කරනවා. ඒතර මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ ඊයේ දවසේ ඉඳන් අපි සඳ දවසේ ඉඳන් මේ කතා කරන්නේ මේ සතිය කතා කරන්නේ අනාත්ම සංඥාව. පිළිබඳවයි. ඒතර ඊයේ දවසේ අපි සම්පූර්ණයෙන්ම අපේ ශරීරය සහ සිතෙහි තියෙන තමන්ගේ වසඟයට ගන්න බැරි ස්වභාවය පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගන්න යම් මෙනෙහි කිරීමක් සිද්ධ කරන ආකාරය කතා කරා. ඉතින් ඒක අපි කෙටියෙන් කතා කරනවා දැන් නැවත වාරයක්. කෙටියෙන් කතා කරගන්න ඕනේ කතා කරලා ඒක ප්‍රායෝගිකව යොදන්න යෝනේ. ඉදිරියට යන්න යන්න භාවනා පැත්ත වගේම ප්‍රායෝගික පැත්ත මේ වැඩසටහනේ අපි වර්ධනය කරගන්න ඕනේ. මේක මේ අර දැන් නිවන් මඟ කරන කාලෙත් ඔක්කොමලා හිතුවේ දිගටම මේක යයි කියලා නෑ. ඒකින්ද මේ අවස්ථාවත් ගිලිහෙනවා. මේ අඩුව ගානේ යම්කිසි සති ගානකින් පස්සේ අපිට මේ වගේ සතියක් පුරාවට ආය මේ එක ධර්ම කරුණක ඉඳ හම්බෙන්නේ නෑ. ඒකින්ද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද මම හැමෝටම කියන්නේ යමක් කරන්නේ ඒ කරලා බලන්න වෙනස බලන්න එතකොට සමුදාය ඉඳන් මේ වැඩේ ආරම්භ කළොත් යම් හේයකින් ඒ වැඩේ ආරම්භ කරොත් සමුදාය ඉඳන් අපිට බ්‍රහස්පතින්දා වෙනකොට මේ අයට අවශ්‍ය නම් තමන්ගේ ගැටලු සාකච්ඡා කරගන්න පුළුවන්කම තියෙනවා ඒකයි බෞද්ධ මාධ්‍ය ජාලය මෙවැනි ප්‍රායෝගික වැඩසටහනක් නිර්මාණය කරේ අපිට මේ කටයුත්ත සම්පාදනය කිරීම සඳහා හොඳයි අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ කයේ තියෙන සහ තමන්ගේ හිතේ තියෙන අනාත්ම ස්වභාවය පිළිබඳ අනාත්ම කියලා කියනකොට අපි දන්නවා මගේ වසඟයට ගන්න බැරි හරියට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තියාගන්න බැරි ගතිය අපි ඊයේ සාකච්ඡා කරා මගේ කියන හැඟීම එන්නේ මට තියාගන්න පුළුවන් කියලා අදහසක් ඇති වෙන තුරු මගේ කියන හැඟීම එන්නේ මට තියාගන්න පුළුවන් කියලා අදහස් ඇති වෙන දේවල් ගැන මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා බලන්න මට ඕන විදිහට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් හින්දා අපි මේ රටට කියනවා මගේ රට කියලා. ඒ රටේ තියෙන මගේ ගමට කියන්නේ මගේ ගම කියලා අනිත් ගම් වලට නෙවෙයි. ඇයි මට ඕන හැටියට ඉන්න පුළුවන් හින්දා ඒ ගමේ තියෙන ගෙවල් අතරින් මගේ ගෙදරට මං කියන්නේ මගේ ගෙදර කියලා. ඒ මොකද අනිත් ගෙවල් වලට වැඩිය මට ඕන හැටියට ඉන්න පුළුවන් හින්දා. ගෙදර තියෙන තැන් වලින් මගේ කාමරේට මං කියනවා මගේ කාමරේ කියලා. එහෙම කියන්නේ ඒකේ මට නිදහසෙම ඉන්න පුළුවන් හින්දා. ඊළඟට ගෙදර තියෙන ශරීර අතරින් මේ ශරීරයට මං කියනවා මගේ ශරීරය කියලා මට හිතෙනවා ඒක මට ඕන හැටියට තියාගන්න පුළුවන් කියලා ওই විදිහට මගේ කියන හැඟීම ඇති වෙන්නේ කොච්චර මට තියාගන්න පුළුවන්ද කියලා අදහසක් තියෙනකොට මට මගේ කියලා අදහසක් ඇති වෙනවා. හොඳයි. එතකොට ඊයේ දවසේ අපි මොකද කරේ? කුලී නිවසක් උපමා කරගනිමින් කුලී නිවසය ගැන මගේ කියන අදහසක් අපිට ඇති වෙන්නෙම නැහැ. කුලී නිවස ගැන මගේ කියන අදහසක් ඇති වෙන්නෙම නැහැ. ඒකින්ද ඇයි කුලී නිවස මට ඕන හැටියට පවත්වන්න බෑ ඒක කඩන්න බෑ විඳින්න බෑ ඒක කිසිම විදිහකින් වෙනත් කෙනෙකුට පවරන්න බෑ පාට ගන්න බෑ අන්න ඒකද මගේ කියන හැඟීමක් එන්නේ නැහැ අන්න ඒ වගේ අපේ මුහුණ ගත්තොත් මේ මුහුණේ මට ඕන පාට හදා ගන්න බෑ මට ඕන හැඩේ හදා ගන්න බෑ මට ඕන හැඩේ හැදෙන්නේ නැහැ ඉතින් ඒව ගැන අපි ඊයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මම මේ සාරාංශයක් කියන්නේ එහෙනම් මේ මූණ හරියට කුලී නිවස වගේ මට ඕන විදිහට මට ඕන වෙලාවට මට ඕන හැඩයටද තියෙන්නේ නෑ ඒකේ පාට වෙනස් කරන්න පුළුවන්ද බෑ එහෙනම් මේ මූණට මගේ කියලා කියන්න පුළුවන්කම නෑ නේද එතකොට මේකේ කවුරු හරි කිව්වොත් එහෙනම් මේකේ උස මේ ශරීරය ගත්තොත් මේකේ උස මිටි කළු සුදු මහත කෙට්ටු එතකොට මේ ශරීරයේ සම්පූර්ණ ස්වභාවය ගත්තොත් ඒක හරියනම් කුලී නිවස වගේ මට ඕන වෙලාවට මට ඕන විදිහට තියෙන එකක් නෙවෙයි මට අදාළ නැති එකක්. ඊළඟට අපි බැකෝ යන්ත්‍රය ගැන කතා කරලා කිව්වා. බැකෝ යන්ත්‍රයක් වගේ කියන එක කියාගන්න. බැකෝ යන්ත්‍රයක් කොහේ හරි තැනක වැඩ කරනවා නම් ගිහිල්ලා ඒ බැකෝ යන්ත්‍රයේ අර පස් කපන කුල්ල දන්නේ නැහැ පස් කපනවා කියන්නේ. උස්සන අත දන්නේ නැහැ උස්සනවා කියන්නේ. නේද? රෝද දන්නේ නැහැ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියන්නේ. මොනවද දන්නේ නැහැ ඒකේ. ඒ වගේ අපි අද උදේට බත් කෑවා නම් බත් අනපු ඇඟිලි දන්නවද බත් කනවා කියලා? නෑ බත් උස්සපු අත දන්නවද බත් ඉස්සුවා කියලා මේ ශරීරයේ කිසිමම දෙයක් දැනට බඩවැල් වල බත් තියෙනවා නම් බඩවැල් දන්නේ නෑ බත් තියෙනවා කියලා මේ ශරීරයේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නේ නෑ හරිද එහෙනම් මොකක් වගේද බැකෝ එකක් වගේ කියලා අපි සාකච්ඡා කරා මේක බැකෝ එකක් වගේ මොකුත් දන්නේ හරි ඊළඟට මේකේ ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරා ඒ ක්‍රියාකාරීත්වයන් මොනවද දැන්ට කොච්චර ආහාර දිරවලා තියෙනවද කියලා දන්නවද නෑ හුස්ම ගන්න එක මගේ වැඩක්ද? නෑ නෑ මම නම් දන්නේ නෑ. ඒක ඒක ගැනෙන එකක් නේද? ඇසපිය හෙලන එකේ ඉඳලා, දාඩිය දාන එකේ ඉඳලා නේද? හැම ක්‍රියාකාරීත්වයක්ම ගත්තොත් මේ ශරීරේ ඒවා මං කරන ඒවා නෙවෙයි ඒවා වෙන දේවල්, ඒවා සිද්ධ වෙන දේවල්. එහෙනම් මේ ශරීරය කොහොමත්ම ශරීරය ගැන මගේ කියලා හැඟීම ගන්න බෑ. එතකොට ඒවා කාරණා සහිතව නිකම්ම රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, රූපය මගේ නෙවෙයි, වේදනාව මගේ නෙවෙයි කියලා කියෝ කියෝ හිටියට හරියන්නේ නැහැ. ඒක මගේ නෙවෙයි කියලා දැනෙන විදිහට අවශ්‍ය මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම කරනකොට අපිට මේක මගේ නෙවෙයි කියලා අවබෝධ වෙනවා. ඉතින් ඒකටයි ඔය අපි කිව්වේ ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය අරගෙන හොඳට මෙනෙහි කරන්න කියලා මගේ නෙවෙයි කියන අදහස එන තුරු මේ ශරීරය මගේ කියලායි මං හිතාගෙන ඉන්නේ. නමුත් මේක මට අයිති එකක් නෙවෙයි කියලා අදහස එන තුරු මෙනෙහි කරන්න කියලා කිව්වා. හරි? ඒක තමයි අපේ පළවෙනිම අරමුණ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. අරගෙන ඊයේ දවසේ මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒක කරන්න ඇති. දැන් තව ටිකක් තේරෙන්න ඇති. මගේ කියන අදහස එන්නේ මගේ කියන අදහස අයින් වෙන තුරු ඒ කියන්නේ මේක මට අයිති එකක් නෙවෙයි. මේ ශරීරයේ මට අයිතියක් කියලා ගන්න පුළුවන්කම නෑ කියලා දැනෙන තුරු මෙනෙහි කරන්න කියලා කිව්වා. ඊළඟට පින්නත් අපි ඊයේ කතා වුණා අපි එතනින් දැන් පටන් ගමු ওই ටික කරාට පස්සේ නමුත් ඊයේ ටිකක් අපි කතා කරා කවුරු හරි ඇවිල්ලා අපේ නිවස ඉදිරි පිටට ඇවිල්ලා මට බැනගෙන බැනගෙන යනවා. එතකොට මට මොකද වෙන්නේ? තරහ යනවා. එතකොට මට ඒ තරහ යන එක මං කරගත් එකක්ද මට ආපු එකක්ද? ඒක මට ආවා නේද? මම හිතුවා දා ආර්යා බයිනෝ මම තරහ ටිකක් ගන්න ඕනේ කියලා. නෑ. එහෙම එහෙම පුළුවන්ද? එහෙම බෑ. එහෙනම් ඒක එන එකක්. එන එක මං කරන එක නෙවෙයි. එන එක මගේ වැඩක්ද? බයිනකොට තරහ එන එක මගේ වැඩක්ද? නෑ නෑ නෑ. මං දන්නේ ඒක වෙනවා. නේද? හොඳට තේරුම් ගන්න මෙහෙම ක්‍රියාකාරීත්වයක් මේ ශරීරයේ තියෙන්නේ. හැම හැඟීමක් මෙහෙමයි. පාරේ යනකොට නේද? මොන හරි දකිනකොට ඒ දකින දේ අනුව සිතුවිලි ඇති වෙනවා නේද දැන් මම මේ කියන දේවල් අනුව ඔතන අහගෙන ඉන්න අයට ඊට අදාළ සිතුවිලි එනවා ඒක මං ගෙන්න ගන්නවද නෑ ඒ වැඩපිළිවෙල මට අයිතිද මේ හිතේ තියෙන වැඩපිළිවෙල මේකේ මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවා නේද හ්ම් සමහර වෙලාවට මහා දුක් සිතුවිලි එනවා හරි වේදනාවබර සිතුවිලි එනවා. ඒවා එනකොට ඉතින් දුක් දුක් සිතුවිලි එනවා නම් ඒවට අපි දුක් විඳිනව නේද? ඉතින් මගේ නම් මට පුළුවන් නේ. හා හා හා ඔය රිදෙන ඒවා එන්න එපා මට. නේද? රිදෙන ඒවා එන්න එපා බලන්න එන්න ගත්තාම මට අයිති නැති තැනකට අයිති නැති දෙයක් වෙනවා වාගේ අයිති නැති තැනක අයිති නැති දෙයක් වෙනවා වගේම නේද සමහර දුක් සිතුවිලි එක දිගට එක දිගට එක දිගට එක දිගට එනවා නවත්ත ගන්න නවත්ත ගන්න බෑ එතකොට එහෙම නවත්ත ගන්න බැරි සිතුවිලි මගේ පැත්තට එනකොට මට තේරෙන්න ඕන මේක මගේ වැඩක් නෙවෙයි නේද මට ඕන වෙලාවට එන්නෙත් නැහැ ආපුහාම මට ඕන වෙලාවට යන්නේ නැහැ සමහර ඒවා තියෙනවා ආපුව අමතක කරගන්න තිබුණා ලොකු දෙයක් කියලා හිතෙනවා නමුත් අමතක වෙන්නේ නැහැ. නේද? රිදි රිදි රිදි රිදි රිදි රිදි නැවත නැවත නැවත නැවත නැවත නැවත එනවා. එහෙනම් ඇත්තටම මේ සිතේ සිතුවිලි කියන ඒවා මගේ වැඩක්ද? එතකොට දැන් මෙතන මගේ වැඩේ මොකද්ද? නේද? කයේ වැඩේත් මගේ වැඩේ නෙවෙයිලු. <laughs> හිතේ වැඩෙත් මගේ වැඩේ නෙවෙයි නම් මම නෙවෙයි නම් කරන්නේ මම මෙතන මොනවද කරන්නේ නේද මම මෙතන කරන දෙයක් නෑ මෙතන තියෙන්නේ මොකද්ද එහෙනම් කෙරෙන දෙයක් කෙරෙන දෙයක් තියෙන්නේ මොනව අනුවද කෙරෙන්නේ හේතු අනුව කෙරෙන්නේ හේතු යෙදුනොත් විතර කෙරෙනවා ඒතර මේ ටික තමයි අපි මූලිකව තේරුම් ගන්න ඕනේ මේ ටික තමයි තේරුම් ගන්න ඕනේ මේ ටික තේරුම් ගත්තාම අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. හරිද? ලොකු දෙයක් කරන්න පුළුවන් මේ ටික තේරුම් ගත්තාම මම කිව්වා ඊයේත් මතක් කරා මේවා හරියට මෙනෙහි කරන්න මේ ටික කිසිම භාවනාවක් මේ වෙනකන් කරලා නැති කෙනෙක් වුණත් මේ බණ දෙක අහලා හරි මේ ටික මෙනෙහි කරන්න සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගන්න පුළුවන් කියලා මම කිව්වා. ඉතා සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් සකස් කරගන්න පුළුවන් කියලා මම කිව්වා. මේ ටික මෙනෙහි කිරීමෙන් හරි එහෙනම් අපි බලමු තව දුරටත් මේ ගැන සාකච්ඡා කරන්න මේ මේක ගැන දැන් එන ප්‍රශ්න වගේක් තියෙනවා මම ඊයේ කිව්වා දැන් සිතේ එන සිතුවිලි එහෙනම් මට අයිතියක් නැතුවද එන්නේ මට ඕන හැටියට පවත්තන්න බෑ වගේ මට පේන්නේ එනේ නේවා එනේ නේවා බාර ගන්න වෙනවා කියලා එතකොට නැගිටින්නේ, ඇවිදින්නේ, කතා කරන්නේ, නිදියන්නේ, වැඩ කරන්නේ කවුද? කවුද කියලා කියන්නේ වැඩ කරන්නේ ඒවා මගේ වැඩද? ඒවා මගේ වැඩ වගේ මට තේරෙනවා. නේද? ඒකට එන්න. ඕන දෙයක් කරන්න මේ ශරීරය නැගිටවන්න, කතා කරවන්න, ඒ හිනහ වෙන්න ඕනම දෙයක් කරන්න මගේ සිතේ නැගෙන සිතුවිල්ලක් ඕනද නැද්ද? නේද? අන්න බලන්න ඒ සිතුවිලි එන්නේ මට ඕන වෙලාවටද? නෑ. මාව නැගිටවන්න නම් මේ බලන්න මට මේ ශරීරය ඔසවන්න ඔසවන්න අවශ්‍ය ප්‍රමාණයේ බලයක් තියෙන සිතුවිල්ලක් එන්න ඕනේ. හරිද? නැත්තම් මේක කරන්න පුළුවන්කම ඇත්තේ නෑ. උදාහරණය එලාම් තියලා නිදා ගන්නවා. හරි. එලාම් තියලා නිදාගත්තාම එලාමයක වදින වෙලාවටම නැගිටින්න පුළුවන්ද? ඔව්. එලාමයක වදිනකොටම නැගිටින්නේ කවදටද? හදිසියෙම ගමනක් තියෙන දවසක විශේෂ දෙයක් තියෙනවා නම් අන්න ඒ මොකද? එදාට මට එනවා ඉක්මනට නැගිටින්න ඕනේ කියලා සිතුවිල්ලක් එනවා. එහෙම ඉක්මනට නැගිටින්න ඕනේ කියන සිතුවිල්ලක් ආවොත් මේ ශරීරය නැගිටිනවා. නේද? ඇඳට තියෙන ඇදිල්ල වැඩි වුණොත් මේ ශරීරය නැගිටින්නේ එතකොට ඒවා එහෙම වුණොත් මෙහෙම වෙන්නේ. නේද? දැන් නැගිට ගන්න මම බෑ කී කිය බෑ කී කිය නෑ මං ඇඳේම ඉන්නවා ඇඳේම ඉන්නවාද කියලා දැන් මං ඉන්නවා. සර්පෙක් ඉන්නවා වගේ දැනුත් ඇඳේ. පයින්නවද පැනෙනවද? පැනෙනවා නේද? ඒ පැනෙන්නේ ඇයි? සිතේ බයක් ඇති වුණා නේද? ඒක ඇති වෙච්ච ගමන් මේක වෙනවා. නේද? එහෙන් බලාගෙන ගියාම හොඳට මෙනෙහි කරලා බැලුවොත් හොඳට විමස විමසා විමස විමසා විමස විමසා බැලුවොත් අපිට හොඳට තේරෙන්න ඕනද නැද්ද මේක මං කරන දේවල් නෙවෙයි කියලා නේද මගේ වැඩක් නෙවෙයි කියලා ඇත්තටම මොකද සබ්බේ ධම්මා අනත්තාති සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති සියලු ධර්මයන් අනාත්මයි එහෙනම් දැන් අපිට හොයන්න වෙනවා මෙසේ මෙහෙම වේවා මෙසේ මෙහෙම නොවේවා කියලා මට ඕන හැටියට මට කැමති විදිහට පාලනය කරගෙන මෙහෙම අරගෙන යන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නෑ නෑ කියන එක ගැන මට ස්ථීර අදහස් ඇති කරගන්න වෙනවා. හරි. ඒ කියන්නේ මගේ පාලනයට ගන්න මෙහෙම වුණොත් හොඳයි, මෙහෙම නොවුණොත් හොඳයි කියලා මගේ පාලනයට ගන්න පුළුවන් නම් ඒ කොටස එහෙනම් අරගෙන මට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් ඒ හැම කොටසක් නෑ හපාගෙන අරගෙන යන්න පුළුවන් මට අයිති කියලා ගන්න පුළුවන් කොටසක් මේ ලෝකේ නෑ කියන එක මේ අනාත්ම සංඥාවත් එක්ක තේරුම් ගත යුතු තියෙන්නේ. එහෙනම් එවැනි අදහස් ඇති වෙන එවැනි අදහස් ඇති වෙන්න ස්වභාවයක් මගේ තුල තියෙනවා නම් අන්න ඒ ඒ කියන්නේ මගේ කියලා අදහස් ඇති වෙන ස්වභාවයක් තියෙනවා ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕනේ ඒ සැකේ දුරු වෙන කම්ම. හරි දැන් අද දවසේ අපිට කරන්න වෙන්නේ අන්න ඒක ඒ සැකේ දුරු වෙන කම්ම මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕන. අපි හැම පැත්තකින්ම විමස විමසා විමස විමසා විමස විමසා බලන්න ඕනේ මේකට ප්‍රතිවිරුද්ධ මගේ කියන හැඟීම ඇති වෙනවද කියලා. ඒ හැම දෙයක් ගැනම විමසීමෙන්මයි අපිට පුළුවන් වෙන්නේ හැම දෙයක්ම අනාත්මයි කියලා තේරුම් ගන්න. ඒකින් දා ඒ ගැන විමසන්න අපි අවස්ථාවක් කරගන්න ඕන මේ අද මේක මේ මෙනෙහි කරමින්. දැන් ඊට කලින් අපි ඊළඟ අවස්ථාවට යනවා අද දවසේ කරන පැවරුමට පැවරුමක් තියෙනවා අද දවසේ ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරමු සහ මේකේ ප්‍රායෝගික තත්ත්වයන් ගැන සාකච්ඡා කරමු බොහෝ විට මේ සතියේ අපි මේකේ තියෙන වටිනාකම හින්දාම අපිට තියෙන උරුමය වැඩසටහනේදී පවා මේ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි හරි මේ සතියේ මේ ගැන කතා කරලා සතියකින් ඉවර කරගන්න ඕනේ ඒක හින්දා හොඳයි දැන් අපි ඊයේ කතා වුණා මේ කමටහන ආරම්භයේදීම කතා වුණා බෞද්ධ ධර්මය තුල හිත හික්මවන පිරිස් ඉන්නවා. ඒක කොච්චර එහාට යනවද කියලා කියනවා නම් අපි අහලා තියෙනව නේද? තමන්ගේ අතපය හතර කපනකොට පවා කිසිම තරහක් එන්නේ නැති වෙන්න ඉන්න පුළුවන් තත්යකට මානසිකාරයක් සකස් කරන්න පුළුවන් කියලා අහලා තියෙනව නේද? ඒ වගේ හිත දියුණු කරගත් අය මේ බෞද්ධ ධර්මය තුල ඉන්නවා. එහෙම එහෙම තත්යකටපත් වෙන්න පුළුවන් කියලා අහලා තියෙනව නේද? එහෙම තත්වයකට පත්වීම කියන එක ගැන අදහස මොකද්ද? එහෙම වුණොත් එහෙම ඒක කොච්චර ඉහළ මානසිකත්වයක්ද නේද? දැන් අපි කියන බෞද්ධ ධර්මය තුලින් එවැනි තත්වයකට පත් වෙන්න පුළුවන් කියලා. හරි? එතකොට ඒ කියන தত্ত্বයයි අද ඉන්න මං ඉන්න தত্ত্বයකුයි තියෙනවානේ. ඒ දෙක අතර පරතරය කොච්චරද? මට මේ හොස්ත ළඟින් මැස්සා යන්න බැරි තරමට තරහ යනවා. එහෙනම් ඒ දෙක අතර පරතරය ඉහළයි. හරි. මේ අද ඉන්න තත්ත්වයේ ඉඳලා ඒ ඉහළ මට්ටමට යන්න පාරක් තියෙන්න ඕන නේද? ක්‍රමයක්. අන්න ඒ ක්‍රමේ අතරමැද හෝ නොතේරෙන නැත්තම් අපැහැදිලි ක්‍රමවේදයක් නැති නිකන් එතන අපි කියන්නේ අපැහැදිලිකම. ඒ ක්‍රමේ පැහැදිලි නෑ. ඒ ක්‍රමය ගැන ඉවක්වත් නෑ මට. එහෙම කිව්වොත් මොකද කියන්නේ? කොහොමද එහෙම වෙන්නේ? නේද? හොඳයි අපිට යම් විදිහකින් නෑ එවැනි தත්ත්වයට මේ දේ කරොත් එවැනි தත්ත්වයකටපත් වෙන්න පුළුවන් කියලා තේරුණා. පාර පැහැදිලි වුණා. ඔප්පු කරලා පෙවුනොත් මේ දේ කරොත් එවැනි தත්ත්වයකටපත් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙනුනොත් අන්න එදාට ධර්මය ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවද නැද්ද? නේද? අපි ඊයේ කිව්වා අන්න ඒක ඔප්පු කරලා පෙන්නනවා කියලා මේ කමටහනේ. අර කිසිම අඩුවක් නැතුව එවැනි මානසිකත්වයක් හදාගන්න පුළුවන් ක්‍රමේ ඔප්පු කරලා පෙන්නනවා කියලා ඊයේ කිව්වා. එහෙනම් දැන් තියෙන්නේ ඒකටත් පොඩි අවස්ථාවක් ගන්න. හැබැයි ඊට පස්සේ බ්‍රහස්පතින්දා දවසේ කියන්නේ මේ සැරේ ලොකු ප්‍රශ්න ගොඩක් එන්න ඕන සාකච්ඡාවට. ඒ මොකද දැන් අපි අද කතා කරන ඒවා නේද? දුරකථන මගින් කොයි හරි ආකාරයකින් මේ ප්‍රශ්න ටික බෞද්ධ මාධ්‍යාලයට එන්න ඕන කට්ටියට තියෙන සියලු ගැටලු ටික. මොකද මේකේ තියෙන ගැටලු විසඳ ගන්න ඕනේ. සැක නැති වෙන්න ඕනේ මේ ක්‍රමේ. පැහැදිලි කියලා කිසිම සැකයක් තියෙන්න බෑ. ඒක නිසා බොහෝ ගැටලු තියෙනවා ලියලා යවන්න ඉක්මනින්ම ඒවා දුරකථන මගින් හෝ අර කෙටි පණිවිඩ මගින් හෝ ඒවා සපයන්න වග බලා ගන්න. හොඳයි. දැන් මම මෙහෙම අහනවා. අපිට එන තරහ එන එක හරිද? ඊර්ෂ්‍යාව එන එක, ක්‍රෝධය එන එක, වෛරය එන එක ඒ ඔක්කොම අපි කරන වැඩද? නෑ ඒවා මට අදාළ නැතුවයි එන්නේ එනකොට මට නවත්තන්න බෑ මේ අපේ ජීවිතේ හරියට මෙන්න මේ වගේ කියලා කිව්වොත් මොකද කියන්නේ සූර්ය කෝෂ වලින් වැඩ කරන ෆෑන් වගේක් තියෙනවා කියලා හිතන්නකෝ හරිද දැන් එතකොට එක එක ෆෑන් කැරකෙන්නේ එක එක එක එක විදුලි පංකා කැරකෙන්නේ එක එක වේගයෙන් ඇයි ඒකේ උපදින කරන්ට් එකේ හැටියට. මොකද සූර්ය සූර්ය බලයෙන් කියන්නේ වැඩ කරන දැන් අවුවේ තියලා තියෙන මේවා කැරකෙනවා. එක එක ඒවා කැරකෙන්නේ එක එක වේගෙන්. ඒ ෆෑන් වලට කරන්ට් දෙයක් තියනවද? නෑ. ඒවා කැරකෙන්නේ ඒකේ උපදින කරන්ට් එක වැඩි නම් වැඩියෙන් කැරකෙනවා. කරන්ට් එක අඩු නම් අඩුවෙන් කැරකෙනවා. එහෙම තමයි. නේද? හා. දැන් ඔන්න එහෙම එහෙම එහෙම මම කිව්වා දැන්. හරිද? ඊට පස්සේ මම දැන් මෙහෙම කියනවා. දැන් මම මේ බණ කී කීද්දී කවුරු හරි අර පැත්තෙන් ඇවිල්ලා මගේ මේ ඉස්සරහට ඇවිල්ලා මට පරුස වචන කියලා බයින්ට පටන් ගන්නවා. සභාවේ ඉන්න අය ඒක දැකලා දැන් එකම සිද්ධිය දකින්නේ ඔක්කොමලා. සභාවේ ඉන්න අය ඒක දැකලා එකම විදිහට හැසිරෙයිද? නෑ. ඇයි සමහර අය ගහන්න පණි. සමහර අය බණි නේද? සමහර අය බලාගෙන ඉඳි මොකක් හරි හොරයක් ඇති අල්ල ගන්න ඕනේ කියලා. නේද? එක එක්කෙනා එක එක විදිහට හැසිරෙයි. නේද? එක එක්කෙනාගේ හැසිරීම එක එක විදිහ වෙයි. ඇයි ඒ? එක එක්කෙනාගේ සිත්වල ඇතිවෙන සිතුවිලි අනුව, චේතනා අනුව තමයි එයාගේ හැසිරීම තියෙන්නේ. එකම සිද්ධිය සිද්ධ වෙද්දී එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන සිතුවිලි වෙනස්. නේද? චේතනාව වෙනස්. අන්න ඒ චේතනාව අපි කරන්ට් එක කියලා හිතමු. හරිද අර කලින් ගත්ත උපමාවට ගණ්ඩා යන්නේ මම දැන්නේ. ඒ චේතනාව කරන්ට් එක හරිද? එහෙනම් මේ සිද්ධිය සිද්ධ වෙද්දී එක එක්කෙනා දඟලන්නේ එක එක්කෙනා නටන්නේ එක එක්කෙනා හැසිරෙන්නේ එයාගේ තුල ඉපදිච්ච කරන්ට් එක අනුවද නැද්ද? නේද? එක එක්කෙනා තුල ඇතිවෙච්ච චේතනාව චේතනාවට අපි නිකන් කරන්ට් එක කියලා කිව්වා අර මැෂින් වල උපමාවට වගේ හරිද? ඒ කරන්ට් එකට අනුවද නැද්ද හැසිරෙන්නේ? උපදින ඒවා අනුව හරිද? එහෙනම් මේ ඔක්කොම එතකොට මොන වගේද? ෆෑන් ටික වගේ මැෂින් වගේ ඒ ඒ මැෂින් වැඩ කරන්නේ ඒ ඒ මැෂින් වල උපදින චේතනාව අනුව. දැන් අපි ඉස්සෙල්ලා කතා කරගත්තා චේතනාව අපිට අයිති නෑ. නේද? මට අදාළ නෑ. මගේ තුල උපදින සිතුවිලි මට අදාළ නෑ. මගේ තුල උපදින සිතුවිලි ඒවා මං කියලාගෙන ගන්න ඒවා නෙවෙයි. ඒවා හැදෙන ඒවා. නේද? එහෙනම් ඒක මට අදාළ නෑ. එහෙනම් මේ ලෝකේ මිනිස්සු කියන්නේ කයවල් බැකෝ වගේ. බැකෝ යන්ත්‍ර වගේ මෙලෝ දෙයක් ශරීර දන්නේ නෑ. ඒක හොඳට පැහැදිලිනේ දැන් අපි කතා කරන්නේ. ඒතර හැම කෙනෙක්ගේම ශරීර මොකවත් දන්නේ නෑ. ඒවා මැටි ගොඩවල් වගේ හැට මැට යනවා වගේ. යන විදිහට හැදිලා තියෙනවා. හරිද? ඒ උපකරණයේ ඇහැට රූප දකිද්දී කනට ශබ්ද ඇහෙද්දී නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස, මනසට ආදරය ආදී ධම්ම අරමුණු වෙනකොට ඒකේ මොනවද උපදින්නේ? චේතනාවක්, සංස්කාරයක් උපදිනවා. ඒ උපදින විදිහට තමයි ඒ ඒ වැඩේ වෙන්නේ. හරිද? එහෙම නේද? වෙන ක්‍රමයක් නෑ. ඒ ඒ තැන්වල ඒ ඒ තැන්වල එක එක විදිහට උපදින්නේ. නේ? හරි. එතකොට අපි ඔක්කොමලා ක්‍රියාත්මක වෙනවා කියන්නේ දැන් මේ බණ කියලා. දැන් ඒතරක ඒතකොට ඒ හාමුදුරුවෝ බණ කියන්නේ. මේ මොකද මේ වෙලා තියෙන්නේ? මේක මෙතනින් එළියට එන්න නේද මගේ මේ තොල් දිව උඩුතල්ල නේද යටිතල්ල මේ ඔක්කොම එක එක එක එක සද්දෙන්න චූටි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන්න ඕනද නැද්ද? සද්ද හදන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. පුරුදු වෙලා තිබ්බේවා හේතු කොටගෙනයි එන්නේ. ඊට අමතරව ගුරුවරුන්ගෙන් බණ අහගෙන තියෙන්න ඕනේ. ඒවා ප්‍රායෝගිකව යෙදිලා තියෙන්න ඕන. අර වචසා ಪರಿචිතා කියන මට්ටමට ඇවිල්ලා තියෙන්න ඕන. ඒත් එක්කම කරුණාවක් මෛත්‍රියකුත් එන්න ඕන. ඔය ඔක්කොම මිශ්‍ර වෙච්ච තැනක මේක සිද්ධ කරනවද සිද්ධ වෙනවද? සිද්ධ වෙනවා. හරි. එකක් හරි අඩු වුණා නම් මේක වෙන්නේ නැහැ. ඊට අමතරව දායකත්වයක් තියෙන්නත් ඕන. නේද? හැම පැත්තකින්ම තල්ලුවක් එන්න ඕන. ඒ ඔක්කොම ටික සිද්ධ වෙච්ච තැනක මේ වගේ සිද්ධියක් වෙනවා. අපේ ජීවිතය කියන්නේ මේ වගේ සිද්ධ වෙන සිද්ධියක්. හරිද? සිද්ධ වෙන සිද්ධියක් ක්‍රියාවක් මිසක්කා කරන කරන්න කරවන දෙයක් නෑ තව හොඳට හිතලා බලන්න ඇයි මම එහෙම කියන්නේ මට අනිත් අය මට බයිනකොට මට තරහක් ආවා ඒක මම කරෙත් නෑ වෙන කවුරුවත් මේකට දැම්මේ එහෙනම් ඒක කරන්නේ කරවන්නේ නෑ මට පාරක යනකොට ඊර්ෂියාවක් ආවා ඒක මම කරෙත් නෑ වෙන කවුරුවත් කරවැව්වෙත් නෑ. මට පාරක යනකොට රාගයක් ආවා. ඒක මම කරෙත් නෑ වෙන කවුරුවත් කරවැව්වෙත් නෑ. ඉතින් ආවා මොකද කරන්නේ? හරිද? එහෙනම් කරන්නේ කරවන්නේ නැති හැබැයි වැඩේ නම් වෙනවා. <laughs> වැඩේ වෙනවා. අන්නේ සිද්ධ වෙන වැඩේට අපි ගන්නවා මගේ මගේ කියලා මං හිතනවා මේක මගේ වැඩක් කියලා. හරිද? ඒතර හොඳට මේ ටික මෙනෙහි කරන් යනකොට අපිට තේරෙන්න ඕනේ මෙතන ඇත්තටම මෙතන තියෙන්නේ මගේ වැඩ නෙවෙයි. මට හදිස්සිය ඇත්තටම බලන්න මේ මෙහෙම කියනවා අපි. මම ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන හිටියා මගේ සීමාව පැන්න එතනින් හැර මට ඉවස ගන්න බැරි වුණා. නේද? එතන සීමාව පැන්නලු. ඉතින් මම පැන්නුවා නෙවෙයිද? පැන්නා. එතනින් මට ඉවස ගන්න බැරි වුණා. එහෙනම් මම කාට හරි ගහලා මේ ඇවිල්ලා කියන්නේ. හරිද? කාට හරි ගහලා ඇවිල්ලා මම එහෙම කියනවා. ඉවසුව ඉවසුව ඉවසුව ඉවස ගන්න බෑ සීමාව පැනලා එතනින් එහාට මට ඉවසන්න බැරි වුණා මං ගැහුවා. එතකොට ඒ ඒ කාට හරි මං ගහලා ඇවිල්ලා මං හරිය සාධාරණ නේද එහෙම කියන එක? ඉතින් මට පාලනය කරන්න බැරි හින්දා ඒක වුණා. නේද? හරි. දැන් තව තව ටිකක් කතා කරමු. මේ නොකිය යුතු දේවල් කියන වෙලාවල් තියෙනවද නැද්ද? කොයි වෙලාවටද? තරහ ආපු වෙලාවට කවදාකවත් කියන්නේ නැහැ කියලා හිතපු දේවල් කිය වෙනවා. ඔය කියන්නේ කිය වෙනවා. හරිද? ඒ මට නේද? එතකොට ඒක මගේ වැඩක්ද? නෑ ඇතුලේ තියෙනවා එළියට පන්නනවා මෙයා. මෙයා ඇතුලේ තියෙනවා තරහවම පන්නනවා. එතකොට ඒ වෙලාවට ඇත්තටම අපි කියපු දේවල් තියෙනවා නේද තරහ කියලා හොඳටම අනිත් අයට. ඒව ඇත්තමද? නෑ නෑ වැඩියෙන් දාලා තමයි කියන්නේ ළමසේ ඉන්නවකෝ කියලා හොඳට කියනවා. නේද? වැඩියෙනුත් දාලා කියනවා. ඒ මගේ පැත්තෙන් මම දන්නවා ඒක මම බොරුවටයි ඒක තරහටයි කිව්වේ කියලා. වෙන කෙනෙක් මට තරහින් තරහෙන් ඒ වගේ දේවල් තරහා ගිය වෙලාවක හොද්දට කිව්වා කියන්නකෝ. මම ඒක ගැන හිතන්නේ කොහොමද? ඒක ගැන හිතන්නේ කොහොමද අපි? තරහා ගිය වෙලාවට තමයි හිතේ තියෙන ඔක්කොම එළියට දාන්නේ එළියට එන්නේ කියලා. ඒක අපි කියන එක ඇත්ත කියලා. අන්න බලන්න මම මං ගැන හරියට දැක්කේ නැති හින්දා තේරුම් ගත්තේ නැති හින්දා මම එහා පැත්ත ගැන වැරදි අවබෝධයක් ඇති කරගන්නවා. නේද? එහෙනම් කවුරු හරි කෙනෙක් මට තරහ ගිය වෙලාවක හයියෙන් බැන්නා නම් මම ඒක ගණන් ගන්නම හොඳ නෑ නේද? හොඳ නෑ නේද? ඇයි? ඔන්න ලොකු ප්‍රශ්නයක් විසඳෙන්නයි යන්නේ දැන්. ඔය ඔය Taman දිහා බලලා අනුන්ව සංසන්දනය කරා නම් ලොකු ප්‍රශ්නයක් විසඳෙනවා. හරිද? ඒව කරන්න අපි කැමති නෑ. හරි? ඔක්කොටම වැඩිය දැන් මම මේ මෙහෙම කතාවක් කියනවා. අපේ සිත්වල එන සියලුම සිතුවිලි අදාළ මට අදාළ නැතුව අතීත භාවිතයන් නිසාවෙන් ඒ මොහොතේදී හටගන්න සිතුවිල්ලට මට කොහොමවත් වග කියන්න පුළුවන්කම නැහැ. හරි කොහොමවත් වග කියන්න පුළුවන්කමක් නැහැ. ඒ මොහොතේ හටගන්න සිතුවිල්ල මට අදාළ නැහැ. මට තරහ එන එක මං කරගන්න වැඩ නෙවෙයි. මට තරහ එන එක මං කරගන්න වැඩ නෙවෙයි. ඒක එන එකක්. නේද? ඒක බුදුරජාන් වහන්සේ තාම පැහැදිලි පංච උපාදානස්කන්ධය ගැන බුදුහාඳුරු දේශනා කරන්නේ භූත මිදන්ති භික්කවේ පස්සාතේ. හරිද මේක භූතයක් ඒක සිද්ධ වෙච්ච දෙයක් හරිද වේදනා සංඥා සංකාර ආදිය සිද්ධ වෙන දේවල් මිසක් අපි කරන දෙයක් නෙවෙයි කියලා මෙනෙහි කරන්න මේ ඒක දකින්න කියනවා හරි දැන් මට තරහ ඇවිල්ලා මට තරහ ඇවිල්ලා ක්‍රියා කරන එක මගේ වැඩක් නෙවෙයිනේ ඒක දැන් අපිට ඉතාම හොඳට පැහැදිලිනේ නේද ඉතාම හොඳට ඒක පැහැදිලි නම් අනිත් අයට තරහ කියලා මට බයින් එකක් මම ඒක හොඳට පැහැදිලි කරගත්තාම මට තේරෙන්න ඕනේ අනිත් අයට තරහ ගිහිල්ලා මට බයින එක එයාට අදාළ එක නෙවෙයිමයි හරිද එහෙනම් මෙන්න මේ වගේ සිද්ධියක් ගැන අපි මේ මේ தත්වෙට හිත ගන්න ඕනේ කියලායි මම මේ කියන්න හදන්නේ. මම බොහෝ වාරයක් මේවා කියලා තියෙනවා. එකම විදිහට මම මේ කියන්නේ ඒක මතක තියෙන්න ඕනේ. මට නම් වෙන වෙන වෙන වෙන උදාහරණ අරගෙන කියන්න පුළුවන්. එකම උදාහරණේ මම නැවත නැවත කියන්නේ එතකොට ඒ ක්‍රමයට අපිට මේක මතක තියෙන හින්දා. උදේ පාන්දරක බලනකොට gedara ඉන්න නෝන මහත්තයෙක්ගේ මූණක gediyak දාලා. මහත්තයාට තරහ යනවද? තමුසේ මොකද gediyak දාගත්තේ කියලා. එහෙම තරහ යනවද? නෑ. ඇයි තරහ යන්නේ නැත්තේ? ඒක එයා කරපු දෙයක් නෙවෙයි. නේද? හොඳයි. මහත්යෙකුට තරහ ගිහිල්ලා යකඩණයක් රත් කරලා අර gediයට දාලා චරචර කාලා අර තුවාලේ පෑරුවොත් ඒක 31 කරන වැඩක් නේද එහෙම කරනවා නම් නේද ඇයි තමුසේ gediයක් දාගත්තේ මට කියන්නේ නැතුව gediයක් දාගත්තේ කියලා එහෙම කරන සිතක් තියෙනවද නෑ එහෙම කරොත් එයාට අපි කියනවා පිස්සු මිනිසෙක් කියලා නේ හරි දැන් නෝනට තරහ ගිහිල්ලා හොඳටම බයිනවා මහත්යට උදේක ඒක එයා කරන දෙයක්ද? ඔතන තමයි පිළිගන්න අමාරුම තැන. හරිද? එතෙන්ට තමයි අනාත්ම සංඥාවෙන් අපි අපි අත තියන්න ඕන තැන. ඇත්තටම එයාට ආපු එකක්ද නැත්නම් එයා කරන එකක්ද? තරහ කියන එක එයාට ආපු එකක්ද නැත්නම් ඒ වෙලාවේ එයාට තරහ ඇවිල්ලාද නැත්නම් එයා අරගෙනද? ඇවිල්ලා. නේද? ඇවිල්ලා මොකක් වගේද? gediyak ඇවිල්ලා වගේ. නේද? තරහ කියන එකට කවුරුත් කැමතිද? නෑ. තරහවම රිදෙනවා. රිදෙන එකක් gediට කවුරුත් කැමතිද? නෑ. gedi ආපුවාම රිදෙනවා. තරහ කියන එක ආපුවාම රිදෙනවා. එහෙනම් එයා කැමති නම් ගනීද? එයා කැමැත්තෙන් තරහ ගනීද? නෑ. එහෙනම් ඒ තරහ කියන එක එයාට ආපු එකක්. නේද? ආපු එකක්. නේද? ඒක නවත්තන්න බැරි ආපු එකක්. එහෙනම් හරි විදිහට නම් මහත්යා දිහා බලන්න ඕන කොහොමද? රිදෙන එකක් ඇවිල්ලා. නේද? රිදෙන එකක් ඇවිල්ලා. ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි. එයා කරගත්ත දෙයක් නෙවෙයි. එහෙනම් gediya දැක්කහම නේද මූණේ ඇවිල්ලා තියෙන gediyak දැක්කහම මහත්යෙකුට නෝන කෙනෙක් ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්. එහෙනම් අරයට තරහ ගිය වෙලාවට මහත්යට ඇති වෙන්න ඕන හරි විදිහට නම් මොකද්ද? අනුකම්පාවක්. ඒ වගේ වෙලාවකට ඒක දෙගුණ වෙන විදිහට අනිත් පැත්තෙන් වචන දෙක තුන කියලා බයිනවා නම් හරියට මොකක් වගේද? අර යක ඩෑනයක් අරගෙන අර තුවාලෙට නේද? අන්න ඒ පිස්සා වගේ වැඩක්. නේද? පුළුවන් වෙයිද ඔකට මුණ දෙන්න? ඔය தත්ත්වය ඔය කියපු කාරණාවට අවබෝධ කරගෙන මුණ දෙන්න පුළුවන් වුණොත් අපිට ලොකු විසඳුමක් හම්බ වෙනවා ජීවිතේ. හරිද? හිතා මේකට මූණ දෙන්නයි බැරි. අපි ඕන තරම් කියයි මගේ සිතේ එන සිතුවිලි මට අයිති නෑ. අනුන්ගේ සිතේ එන සිතුවිලි යාට අයිති නැතුවම හට ගන්නවා කියලා. නමුත් මගේ තරහකාරයා ගැන මට බයින කෙනා ගැන මට එහෙම හිතන්න ලේසියකට බෑ. හරිද? ඇයි එහෙම හිතන්න බැරි? ඔන්න ඔය ඇති කරගන්න සිතුවිල්ල ප්‍රබල නෑ. ඒක ප්‍රබල කරගන්න ඕනේ. නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ප්‍රබල කරගන්න ඕනේ. හැබැයි මේක කරොත් කරොත් ඇත්තට මට කවුරු හරි බයින වෙලාවට මට එන අදහස මොකද්ද? අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් බයින කෙනා කෙරෙහි මෛත්‍රියක් එනවා. හරිද? ලේසි වෙයිද? නෑ ලේසි නෑ. බැරි වෙයිද? නෑ ඒක පුළුවන් කරන්න. කරන්න කාගේ දිහාද බලන්න ඕනේ? තමන්ගේ දිහායි බලන්න ඕනේ. මගේ සියලු ක්‍රියාකාරීත්වයන් දිහා බලන්න, මගේ සියලු සිතුවිලි දිහා බලන්න මට අදාළ නැතුව එන හැටි. හරිද? මට අදාළ නැතුව මගේ පාලනයකින් තොරව මං අකමැති වෙලාවට මං කොහොමත්ම අකමැති සිතුවිලි එනවා මේකේ. ඒක එක්තරා වැඩපිළිවෙලක් මේ ලෝකේ තියෙන. සෝභා ධර්මයේ තියෙන වැඩපිළිවෙලක්. මට එන සිතුවිලි වල වගකීම තියෙන්නේ මං අතීතයේ භාවිතා කරපු දේවල් නෙමෙයි මට සිතුවිලි එන්නේ. දොස්තර මහත්තයෙකුට ලෙඩ ගැන සිතුවිලි එන්නේ එයා ඉගෙනගෙන තියෙන දේවල් හේතු වෙලා. මම මොන දත්මිටි කෑවත් මං දොස්තර මහත්තයෙක් නෙවෙයි නම් මට ලෙඩේ ගැන සිතුවිලි එන්නේ නෑ. අන්න ඒ වගේ ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාට සිතුවිලි එන්නේ එයාගේ අතීතයේ භාවිතා වෙලා තියෙන දේවල් අනුව නේද? හා. එක පිරිමි ළමයෙක් තමන්ගේ ගැහණු ළමයා තරහ වුණා කියලා බෙල්ල කපලා මැරුවා. හරිද? මේ මෑත කාලේ මම හිතන්නේ අවුරුද්දකට තිස්සෙල්ලා. මොකද ඒ ළමයා ගැන කියන්නේ දැන්? එයා අසරණද නැද්ද? කොයි එක්කෙනාද? මැරිච්ච එක්කෙනාද නැත්නම් එයාත් එයාත් චුට්ට මරපු එක්කෙනා චුට්ටකින් එයාත් මැරුණා. මම මතක හැටියට. එහෙනම් ඇයි එයාට එහෙම කරන්න උනේ? පාලනය වෙන්න අවශ්‍ය කරන පාලනය කරගන්න අවශ්‍ය කරන අතීත භාවිතයක් එයාට කවදාක්වත් හම්බෙලා නෑ කල්යාණ මිත්‍රයෝ හම්බෙලා නෑ බණ ඇහිලා නෑ පාලනය කරන විධිවිධාන හම්බෙලා නෑ නේද? එයාගේ මුළු ජීවිතේම හිතුවේ අර ගෑන් ළමයා කියලා. එයාට හිතිච්ච විදිහේ. නේද? ඒකට ප්‍රතිවිරුද්ධ කිසිම සිතුවිල්ලක් පහළ වුණේ නෑ. පාලනය කරගන්න අවශ්‍ය කරන සිතුවිලි පහළ වුණේ නෑ. ලොකු සිතුවිල්ලක් ආවා මට නැත්තම් කාටවත් දෙන්නේ නෑ. මට නැත්තම් කාටවත් දෙන්නේ නෑ කියලා දැඩි සිතුවිල්ලක් ආවා. ඒක එයාට පාලනය කරන්න බැරි වෙනවා. බැරි වීම හින්දා මොකද වෙන්නේ? එයා හරියට නිකන් මැෂිමක් වගේ බෙල කපලා දානවා. නේද? දැකලා තියෙනවද හොඳටම තරහා ගියාගේ ස්වභාවය? දැකලා තියෙනවද? නේද? හොත්තටම තරහා ගිය අයගේ නටන නැටිලි දැකලා එයාලගේ මස් නටනවා, එයාගේ දත් පූට්ටු වෙනවා නේද? එයා එහාට මෙහාට ඇවිදිනවා, ඇස් රතු වෙනවා, ඒකක්වත් එයා කරන දේවල් නෙවෙයි. එයා හරි අපහසුයෙන් ඉන්නේ. නේද? එහෙනම් එහෙනම් එතන තියෙන්නේ මොකද්ද ලොකු කරන්ට් එකක් ඉපදිලා. නේද? මෝ තදින් කරගෙන කරන්ට් එකක් ඉපදෙනවා වගේ වැඩක්. මොකද කියන්නේ? ඕක පුහුණු කරන්න ඕනේ. හරිද? ඕක ලේසි නෑ. හරිද? හැබැයි ඕක පුහුණු කරොත් කිසිම කෙනෙක්ගේ වැරද්දකට මට මට තරහා යන්නේ නැහැ. හරිද? තරහා යන්නේ නැහැ විතර නෙවෙයි හැම කෙනාගේම වැරද්දට මට සමාව තියෙනවා. මගේ හිතේ සමාව තියෙනවා. කවුද සැනසෙන්නේ? තමන් සැනසෙන්නේ. හරිද? කවුද එතකොට සැනසille ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ? තමන්ටයි. හරි. ඒකයි කියන්නේ මේක මේ වගේ ධර්මතා වලින් අපේ ජීවිතය ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිව නිවනවා කියලා කියන්නේ අපිව නිවනවා කියලා කියන්නේ ධර්මයෙන් ධර්මයෙන් ලැබෙන සැනසීම කිය කියන්නේ ධර්මයෙන් ලැබෙන සැනසීම කියලා කියන්නේ නිකන් නෙවෙයි. අපි හිතුවේ මොකද්ද ධර්මයෙන් ලැබෙන සැනසීම කියලා ඔය අපේ තියෙන කෝලං අදහස් වගේක් තියෙනවා. ධර්මයෙන් ලැබෙන සැනසීම. චෛත්‍යයක් ළඟට බෝධියක් ළඟට ගිහිලා නිදහසේ ඉඳලා හුලං වැදිලා සනීපෙට නේද? හ්ම් නේද? ගාථා කියමින් ඒන් ඒ සැනසීම තමයි අපි හිතන සැනසීම. ඒක ඒකත් සැනසීමක් තමයි. නමුත් ඒක ඊටාම ප්‍රාථමික, తాවකාලික සැනසීමක්. ධර්මයෙන් ලැබෙන සැනසීම කියලා කියන්නේ ඒ වගේ ඒ කෝලං ඒවා නෙවෙයි. හරිද? අතුලාන්තයේ විසඳීමෙන් ඇතිවෙන සැනසීමක් තියෙනවා. හරිද? එහා පැත්ත ගැන රත් වීමක් ඇති වෙන්නේ නැති වෙන මානසිකත්වයක් හදාගන්න පුළුවන් ස්වභාවයක් ධර්මයේ තුල තියෙනවා. හරිද? දැන් චුට්ටක් අර මං කිව්ව මං කිව්ව තැනට චුට්ටක් ළඟයි වගේ කියලා මම පොඩි කාරණාවක් දැන් කියන්න යන්නේ. අර කරන්ට් එක කියලා කිව්ව නේද අපිව තරහ එහෙම එනේවා. නේද? දැන් මගෙත් එක්ක මාව මරන්න තරම් තරහ කෙනෙක් ඉන්නවා. එයාට මාව දැක්කම මොකද හිතෙන්නේ? එයාට ඇයි ඒ වගේ සිතුවිලි ඇතිලා තියෙන්නේ? මොකක් හරි එක්ක මගේ වැරද්දක්, එයාගේ වැරද්දක්, ආගේ හරි කේලමක්, ඔය මොනවා හරි හින්දා එයාට තියෙන ලාභයක් නැති වෙච්ච එක හේතු වෙලා එයාට තියෙනවා මාව දැක්කොත් මාව මරන්න තරම් කරන්ට් එකක් උපදින ස්වභාවයක් තියෙනවා. එහෙම අය ඉන්න පුළුවන්ද බැයිද? එහෙම අය ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඉස්සරහට කියලා මං හිටගත්තොත් අරයා හා මෙයා හිටගත්තා මම මෙයා මරන්න තරම් කේන්තියක් දැන් ගන්න ඕනේ කියලා ගන්නවද එයාට හේතුව ඇතුව එනවද එයාට ඒ කේන්තිය එනවා එයාගේ සීමාව පන්න ගන්න බැරි වුණොත් එයාගේ එයාට ඒක පාලනය කරන්න අවශ්‍ය කරන ධර්මතා අතීතයේ ඉඳලා ඉදිරිපත් වෙලා ඇවිල්ලා ඒ හිතේ සකස් වුණේ නැත්තම් ඒ ඇඟට පැනලා හරි එහෙනම් එයා හරියට නිකන් ප්‍රෝග්‍රෑම් කරපු සකස් කරපු රොබෝවක් වගේද නැද්ද මට විරුද්ධව නේද හා පාරක එක තැනක ගහලා තියෙන බෝඩ් එකක් මේ හන්දියෙන් එහාට ගියොත් මෙතන රොබෝ මැෂිනමක් තියලා තියෙනවා ඒ යන කෙනාව අල්ලලා මල්ලා දානවා කියලා. බෝඩ් එකක් ගහලා තියෙනවා. මම ඕක අහන්න නැතුව ගියා. හරිද? අහන්න නැතුව ගියාට පස්සේ මේ රොබෝට් මාව අහුණා. මගේ අතයි පය කපලා දැම්මා. අපි හිතමු එතන ගහලා තියෙන අත්පය කපලා දානවා කියලා ගියොත්. හරිද? රොබෝට අහුවෙලා මගේ අතයි පය කපලා දැම්මා. අත් දෙක කකුල් දෙක කපලා දැම්මා. දැන් මට රොබෝවත් එක්ක තරහ යනවද? රොබෝවත් එක්ක තරහ යනවද? පොඩ්ඩක්වත් නෑ. ඇයි අපි දන්නවා එයා රොබෝවක්. මොකද එතන එතන එතෙන්ට ගියොත් ඒ වැඩේ වෙනවා. ඒක ඒ රොබෝට නවත්තන්න බෑ. රොබෝ මුකුත් දන්නේ නැහැ. රොබෝ හිර වෙලා තියෙන්නේ. නේද? එයාගේ එයාගේ එන එන මොනවා හරි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන හැටියට එයා වැඩේ කරනවා. ඇත්තට මාව මරන්න තරම් කේන්තියක් උපදින ස්වභාවය තියෙන. උපදින ස්වභාවය තියෙන අතීත හේතු හින්දා ස්වභාවය තියෙන පුද්ගලයෙක් හන්දියක ඉන්නවා. මං ගණන් ගන්නද යනවා. දැන් ඒ පුද්ගලයාට එතන පිහියකුත් තියෙනවා. නැත්තම් මොන හරි තියෙනවා ඒ අවශ්‍ය කරන උපකරණ. එවැනි වෙලාවක එයා හරියට නිකන් ක්‍රියාත්මක වෙන්නේ මොකක් වගේද? රොබෝවක් වගේ ක්‍රියාත්මක වෙනවා. මොකද එයාට ඒව පාලනය කරන්න බෑ. එතන ඒ දැඩි සිතුවිලි ඇති කරගන්නවා නෙවෙයි දැඩි සිතුවිලි එනවා. එනවා නේද? එනවා. ඒවා ආවොත් එයා දන්නේම නෑ. නේද? මගේ තාතයි කකුල මට ඒ අවබෝධය තිබුණොත් ඒ වෙලාවට මට දැනෙන්නේ මේ මාව ග්‍රහණයට ලක් වෙලා මගේ මේ අතයි කකුලයි කපලා දාන කෙනා මොකක් වගේද? රෝගාවක් වගේ කියලා පරිපූර්ණව ඒ දැනීම මගේ තුලින් මං විමසලා තිබුණොත් අන්න ඒක හරියට ඕක ඕක ගවේෂණය කළා ඒක හොයාගන්න වෙන්නේ කාව විමසලාද? මාව. මගේ தත්වය මගේ උපදින හැම සියුම් සිතුවිල්ලක්ම මට අදාළ නැතුව හේතු ඇතුව උපදිනවා සමහර ඒවා පාලනය වෙනවා සමහර ඒවා පාලනය වෙන්නේ නැහැ කියලා මං ගැන මං හරියටම දැනගෙන හිටියොත් මට තේරෙනවා වෙන ශරීරයක් කියන්නේ රොබෝවක් වගේ කියලා. හරිද? ඒක පරිපූර්ණව දැනගත්තොත් යම් හේකින් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා සියුම් තන සියුම් තන පවා පිරික්සලා ඒ සත්‍ය తත්වයේ තේරුම් ගත්තොත් යම් කෙනෙක් අන්න එදාට මගේ අතපය කකුල හතර කපනකොට අනිවාර්යයෙන්ම මට තේරෙනවා මාව ග්‍රහණයකට අහු වුණා යම්කිසි ක්‍රියාවක යම්කිසි සිද්ධියක ග්‍රහණයකට අහු වුණා කියලා මට දැනෙනවද නැද්ද එදාට මට අහවලත් එක තරහයයිද? එහෙනම් මාර්ගය පැහැදිලිද නැද්ද? නේද? පුංචි හරි ඉවක් හරි ඇති වුණාද නැද්ද? එවැනි தත්වයකට අවබෝධයෙන් යන්න පුළුවන් කියලා. නේද? අමාරුයි. නමුත් යා හැකි කඩයිමක්, යා හැකි ක්‍රමවේදයක් දැනුණාද නැද්ද? ඇත්තනේ නම් මෙහෙම මේ ඒ සිතුවිලි එහෙම වැඩුණොත් නම් ඒ වගේ මානසිකත්වයකට යන්න යන්න පුළුවන්. එහෙනම් මේ අපිට ලැබිලා තියෙන බුද්ධ ශාසනය තුල කොච්චර එහාට අපිට නේද සැනසෙන්න පුළුවන්ද ඕන නම් දැන් පටන් ගත්තොත්. නේද? එහෙනම් වෙන ඔක්කොම බණ ටික පැත්තකට දාලා ওই වැඩේ කරොත් නරකද? මං ඊයේ කිව්වා ඔක. නේද? මෙච්චර කල් අහගත්ත ඔක්කොම දාන්න අහකට. දාලා ওই වැඩේ කරන්න පටන් ගන්න. හරි? ওই වැඩේ කරන්න පටන් ගන්න. ඕක කරොත් එහෙම මම පුදුම සැනසීමකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හරි. අත්තරෙහාට ඕනේ. ඉතින් අපේ මේ ජීවිත කාලේ අත්තරෙහාට කරගන්න ඕන තමයි. නමුත් අපේ ජීවිත කාලේ එච්චර එහාට දෙයක් උනේ නැහැ කියන්නකො ඊට මෙහා මේ මොකද වෙලා තියෙන්නේ කියන්නේ අනුන්ගේ චූටි වචන කෑල්ලක් gedara අයියෝ නේද අවුරුද්දකට විතර ඉස්සෙල්ලා කියපේවා අවුරුදු 7-8කට ඉස්සෙල්ලා කියපේවා නේද මේවා මෙහි ඇවිල්ලා පුදුම වදයක් නේද දෙන්නේ හ්ම් එක වචනයක් මේ වර්තමානයේ එක වචන දෙකක් කියව ගන්නවා දෙන්නෙක් එක. දැන් කියන්නකෝ අපි දෙන්නෙක් වචන වචනයක් කියව ගන්නවා. කියව ගත්ත ගමන් මොනවද මතක් වෙන්නේ අපිට? පාරණේවා ඔක්කොම පෝලිං ගණන් එන්න පටන් ගන්නවා. ඉතින් එනකොට මම මොකද කරන්නේ? මම එව්වත් කියවනවා. අර පැත්තටත් එව්වම එනවා. නේද? එහෙත් එව්වම කියවනවා. ඉතින් මේක මේ දෙක අන්තිමට මොකද වෙන්නේ? ඒවත් එක්ක ඊළඟට එන්නේ රත්විලි දැවිලිත් එක්ක අන්තිමට දවස් ගණන් අවුරුදු ගණන් ඉන්නවා. හරිද මට අවුරුද්දකට ඉස්සෙල්ලා අරවා කිව්වා මේවා කිව්වා කියලා පුද්ගලවාදයෙන් ලොකු ගැටලුවක ඉන්නවා නේද එහෙනම් තව ගවේෂණය කරන්න ඕන තව මෙනෙහි කරන්න ඕන එහෙනම් තමන්ගේ සිතුවිලි තමන්ට අයිති නැතුව උපදින ආකාරය ගැන හ්ම් තමන්ගේ සිතුවිලි තමන්ට අයිතියක් නැතුව උපදින ආකාරය ගැන අපි ලොකු නේද වැඩපිළිවෙලකට යන්න ඕනේ ලොකු වැඩපිළිවෙලකට යන්න ඕනේ ලොකු දේවල් නේද? ඒ එතෙන්ට එකතු කරගන්න ඕනේ. එකතු කරගෙන මේ ජීවිතයට ගත හැකි ලොකුම සැනසීම අනුන් හින්දා විඳ විඳෝ ඉන්න විඳෝ විඳෝ ඉන්න දේ අහෝසි කරගන්න පුළුවන්. හරිද? හැම තැනක් ගැනම එතන ඇති වෙන්නේ ඇත්තටම සමාව සහිත හිතක්. වැරදි කරන අය ගැන වැඩියෙන්ම ඇති වෙන්නේ ඒකට අනුකම්පා සහගත. වැරදි කරන අයට වැඩියෙන් අනුකම්පාව ඇති වෙනවා. හරි. හරිද? ඉතින් එතකොට ඒකෙන් ලොකු සුවදායක තත්වයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔය ටිකෙන් තව අපි අනාත්ම සංඥාවේ කමටහන කතා කරේ නැහැ. ඒ කතා කරන්නේ නැතුවයි අපි මේ ටික මේ ඒකට යොදවණ්ඩයි මේ එහෙනම් අපි අද එනකම් මොනවද කරේ තමන්ගේ ශරීරය තමන්ගේ සිත අනුන්ගේ ශරීර අනුන්ගේ සිත් ගැන අද අවධානය යොමු කරා ඒ එකක්වත් මට ඕන විදිහට වෙන්නේ නැති බව අපි සාකච්ඡා කරා. නේද? ඒක නිකං හැඟීමක් ඉපදිලා මදි. ඊයේත් මම මතක් කරා ඒ ඉපදිච්ච හැඟීම නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්න ඕනේ? ඒක වඩා වර්ධනය කරන්න ඕනේ. වර්ධනය කරේ නැත්නම් අපිට අර ප්‍රබලව එනකොට අහවලා තමයි මේක කරන්නේ. අහවලා තමයි මට බයින්නේ කියලා ඒ පැත්තෙන් මට තරහ එනකොට ඒ තරහත් එක්ක අපි මේ දන්න දේවල් ඔක්කොම යට යනවා. මේ හැඟීම ප්‍රබල නැත්තම් අපි මේ දැනගත්ත දේවල් ටික ඔක්කොම වැහෙනවා අකුසලයක් එක්ක. හරිද? අකුසලයක් එක්කෙන වැහීම අභිබවා යන්න මේ හැඟීම මොකද කරන්න ඕන? ප්‍රබල කරගන්න ඕන. ඕනම හැඟීමක් ප්‍රබල කරගන්න නම් මොකද කරන්න ඕන? දැන් හැඟීමක් ඉපදුනා නම් දැන් චූටි හැඟීමක් ඉපදුනා කියනකෝ මම කියපු දේ ගැන. හරිද? ඒ හැඟීම ළඟට අරගෙන මොකද කරන්න ඕන? ඒක පෝෂණය කරන්න ඕන. ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද මහා නර්ග වස්තුවක් හම්බුණා වගේ. අර ජීවිතේ ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න ක්‍රමයක් හම්බුනහම මොන අහවල් දෙයටද පැත්තකට දාන්නේ. නේද? ඈ ඒකේ වටිනාකම මං කියනවා සක්විති රජකම හම්බුනහම හම්බුණා කියන කාට හරි ඒ මනුස්සයාට ඉන්න වෙන්නේ දුකෙන්ද නැද්ද? ඒක නේන්න. එක පැත්තකින් සක්විති රජකම තරාන්දියක පඩියකට දාලා අනිත් පැත්තෙන් අල්ලා දෙන අනාත්ම අවබෝධය. මේ දෙකෙන් තෝරගත යුත්තේ කොකද? නේද? අර පැත්ත බලන්නේවත් නැහැ දන්න කෙනෙක්. හරි. මොකද ඒකෙන් සැනසෙන්න බෑ මේකෙන් සැනසෙන්න පුළුවන්. එහෙනම් සක්විති රජකම හම්බුණාට වැඩිය සම්පතක් Tamanට හම්බුනහම ඒකේ චූටි දෙයයි නම් අහුනේ. මැණික්කක් කිව්වහම මැණිකේ චූටි කෑල්ල පවා වටිනවා. එහෙනම් පුංචි තැනක් නම් හම්බුනේ. ඒ හම්බෙච්ච තැන අරගෙන මොකද කරන්නේ? ඒකෙන් චූටි අවබෝධයක් ඇත්ත පොඩි ඉවක් හම්බුණා. මට මොකක් හරි මේ හාමුදුරුවෝ කිව්වා. මේ ඊයේ අදයි දෙකේ මොනවා හරි දොඩවනවා මේ. හැබැයි මොකක් හරි කියන දේ ඇත්තක් තියෙනවා වගේ තේරෙනවා. මට පිළිගන්න තමන් කැමති නැහැ. පිළිගන්න බෑ වගේ මේක. එහෙම හිතෙන්නේ නේද? පිළිගන්න බෑ වගේ. පිළිගන්න බැයි නම් මොකද කරන්න ඕනේ? විමසනවා. විමස විමස යන්තම් දැනුණා නම් මොකක් හරි මෙතන තියෙනවා කියලා ඒක අරගෙන ඒක නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර වර්ධනය කරන්න ඕනේ. හරිද? උපරිමයකට වර්ධන කිසිම අකුසලයකට යට වෙන්න දෙන්නේ නැති වෙන්න වර්ධනය කරගත්තොත් ජීවිතේ ජය ගන්න පුළුවන්. හරිද? ඒකත් එක්ක ඇති වෙන සැනසීම, ඒකත් එක්ක ඇති වෙන නිවීම නේද? ඒකත් එක්ක ඇති වෙන තරහ අහෝසි වීම සසර ජීවිතේ පවා සුවපත් වෙන්න හේතුවක් වෙනවද නැද්ද? නේද? හොඳයි. බලමු. නේද? බලන්න එකවරක් දෙවරක් නෙවෙයි දසදහස් වාරයක් ඔය වගේ කාරණා අපේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද මේ ලැබිච්ච ජීවිතයේදී අපිට මේවා ඇහෙන්න ලැබීමත් මහා මහා ලාභයක්. කියන්න ලැබීමත් මහා ලාභයක්. හරිද? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච වෙලාවක විතරයි අපිට මේ වගේ මහා අනර්ග දේවල් සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේ වෙලාවක අපි සාකච්ඡා කරලා විතරක් මදි නේද? ඒ අපි එකතු වෙලා සාකච්ඡා කරන්න ඕන වාද විවාද කරන්න ඕන ඒව ගැන විමසන්න ඕන පුළුවන් තරම් විමසන්න හාමුදුරනේ උතෙන්ට ගැලපෙන්නේ නැති දේවල් වගේක් තියෙනවා මම සමහර දේවල් මම්ම කරනවානේ ඒව ගැන මොකද කියන්නේ දැන් මම හිතාන ඉඳලා අහන්න තියෙන ප්‍රශ්න මම මේ මතක් කරන්නේ හරිද මම්ම කරනවා වගේ තේරෙනවානේ මට මං හිතලා සමහර දේවල් කරලා තියෙනවානේ එතකොට ඒව මොකක්ද ඇයි මට මේ මෙච්චර ඔහොම කියන එකේ මගේ කියලා හැඟීම් ඇති වෙන්නේ ඇයි? මාව රැවටෙන්නේ කොතනද? හැම පුංචි දෙයක්ම විමස විමසා විමස විමසා මේ කමටහන පුළුවන් නම් බලන්න ඕනේ. හරි බලලා සාකච්ඡා කරන්න ඕනේ. එතකොට අපිට ලොකු විසඳුමකට යන්න පුළුවන්. සැක තියෙන තැන් ඔක්කොම විමසන්න ඔන්න බ්‍රහස්පතින්දා දවසේ තියෙනවා. හරිද? තියෙන සියලු සැකයන් විමසන්න ඒවට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බලාගෙන ඉන්නවා දැන් අහයි දැන් අහයි කියලා. හොඳයි. එහෙමනම් අද දවසේත් මේ කමටහන තව වර්ධනය කරන්න දැනිච්ච දේ හොඳට මතක තියාගන්න පොතක හරි ලියාගන්න දැනිච්ච හැඟීම මට මේ දේ හම්බුණා මේ ගැන මට මෙන්න මෙතනයි සැකය තියෙන කියලා ලියාගෙන ඒවා විමසලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල සම්පාදනය කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම අවශ්‍ය කරන ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරගත්තේ ඒ දායකත්වය අරගෙන මේ මැදිරියට ඇවිල්ලාද මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු නිවසේ ඉඳගෙන අද අපිට ලබා දුන්න මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ පිරිසට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ BRK බාලසූරිය මහතා ඇතුළු පවුලේ සෑම කියලා සඳහන් කරලා තියෙනවා කොට්ටාව මෙත්තාරාම පාරේ කියන ලිපිනේ පදිංචි බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ කුසල ධම්ම ස්වාමින් වහන්සේ වගේම උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීමත් හිම්බණ්ඩා බාලසූරිය පියාණන් ඇතුළු පින්කමට සහසම්බන්ධ වෙන සියලු ඥාති හිත මිත්‍රාදීන්ගේ නමින් භවාන්තරගත සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සෙත් පැතීම් වශයෙන් එන්.එම්. ජේපින්නෝනා මෑණියන්ට සහ ගලබොඩ ඥානිස්සර නාහිමියන් වහන්සේ ඇතුළු මෙම පින්කමට සම්බන්ධ වන අප සෑම දෙනාටත් අප ජීවිත ගමනට උදව්පකාර කළ ගිහි පැවිදි සෑම දෙනාටත් මෙම ප්‍රත්‍යක්ෂ වැඩසටහන දිරිගන්වන සැමටත් දීර්ඝායුෂ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙම වැඩසටහන සිද්ධ කරගෙන යන දේශකයන්න් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍යාලයේ සියලු මහා සංඝරත්නයට තව තවත් රටේ සියලු දෙනාගේ සිත්නෙත් පහදා ධර්ම මාර්ගයට යොමු කිරීමේ ශක්තිය ධෛර්යය ඇති කිරීමට ආශිර්වාද වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට සම්බන්ධ සදැහැති පිරිසක් කියලා සඳහන් කරලා තියෙනවා. පූජ්‍ය දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේට ඒ වගේම අපවත් වේවාදාල සියලුම මහා සංඝ රත්නයට පුණ්‍යානුමෝදනා කිරීමත් රට ජාතිය වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් අරමුණු කරනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.